බුද්ධික මහත්මයා ප්‍රශ්න ටික මතු කරන්න එහෙමනම් අවසරයි හඳුරන්නේ zoom එකේ අහලා තියෙනවා තෙවන සිල්පදයේ කැඩෙන්න සම්පූර්ණ විය යුතු කරුණු මොනවාද ස්වාමීන් වහන්සේ තෙවන සිල්පදයේ කැඩෙන්න සම්පූර්ණ වෙනද කියන එක කාමෙහි වරදවා හැසිරීම කියන එක. එතකොට ඒ සඳහා තමන්ට අයිති නැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීම. තමන්ට අයිති නැති කියලා කියන්නේ තමන් විවාහ ගිවිසගෙන සම්මුතියකට එළඹුණු නැති සියලුම ස්ත්‍රී පුරුෂයන් ඊට ඇතුළත් වෙනවා. එතකොට ඒවා ප්‍රභේද දක්වලා තිනවා මාතු රක්කිතා, පිතු රක්කිතා, භගිනී රක්කිතා, ඥාති රක්කිතා, අම්මා විසින් රකින්න, තාත්තා විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න ඔය ඔක්කොම. එතකොට ඒවා ඒ විදිහට අන්සතු කෙනෙක් බව දැන ගැනීම. ඊළඟට ඒ අන්සතු බව දැන දැනම කාය සංසර්ගයේහි යෙදීමේ කැමැත්ත. එතකොට ඒ සඳහා උත්සාහවත් වීම. ඊළඟට දෙදෙනා එක්කෙනෙකුගේ තනි කැමැත්තෙන් හෝ දෙදෙනාගේම කැමැත්තෙන් ඕනෝන්ට ඕනෝන් අයිති නැති බවක් දැනගෙන අර විදිහට ඔවුනොන් తాවකාලිකව හෝ කායික වශයෙන් එකතු වීම කියන මේ කාරණා ටික සම්පූර්ණ වුණොත් තමයි කියන්නේ තමන්ට අයිති නැති බව දැන ගැනීම එහෙම අයිති නැතිවීම අයිති නැති බව දැන ගැනීම ඊළඟට කාමයේ හැසිරීමේ අදහස ඒ සඳහා ක්‍රියාත්මක වීම ඒ අනුව හැසිරීම කියන මේ කාරණා ටික තමයි ඒ තුන්වෙනි ශික්ෂාපදය බිඳෙන්නට සාධක වෙන්නේ.